සුබ දසනක්. ඔබට අහුණ මුලින්ම අහුණ සංගීත ඛණ්ඩය වඩාත් මතකයේ තිබෙන මතකයේ පැලවුණු සංගීත ඛණ්ඩයක්. අපේ ජනනාදමාලා උපයෝගී කරගෙන නිර්මාණය වුණු වාද්‍ය ඛණ්ඩයක්. මෙහන් මේකට බොහොම පැරණි ඉතිහාසයක් තිබෙනවා. ඉතිහාසය ඉතා වැදගත් ඉතිහාසයක්. අද මීළඟ මීවිත වෙනවන්නේම අපි ගෙවුණු කාල සීමාව තුළ බොහෝ වෙලාවට අපේ පෙර પરම්පරාව නැත්නම් පූර්වජයන්ගේ සංගීත නිර්මාණයන් එහෙම නැත්නම් සාහිත්‍ය නිර්මාණයන් ගී නිර්මාණයන් ගායන වේදයන් මේ දේවල් පිළිබඳව ඊළඟ මිවිතේ බොහෝ වැඩි අවධානයක් යොමු කළා. ඒ වගේම අලුත් પરම්පරාවේ නිර්මාණයන් පිළිබඳවත් යම් ආකාරයක කතා බහක් කළා. ඊළඟ මිවිතේ පරම ප්‍රාර්ථනාව බවට පත් වුණේම අපේ ඊළඟ මිවිත ඊළඟ මිවිත නිර්මාණය කිරීම සඳහා පාරක් හදා ගැනීම. ඒ තමයි අපේ බලාපොරොත්තු බවට පත්වන්නේ. ඉතින් එය ඉටු කර ගැනීමට නම් අපි පෙර પરම්පරාව කළ කී දෑ පිළිබඳව දැනගත යුතුයි. එහෙම නැතුනොත් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඊළඟ પરම්පරාවට නිර්මාණ කරන්නට මේ මොහොතේදී අලුත් නිර්මාණයක් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට. ගුවන්විදුලියේ ජනගී බොහෝ වෙලාවට ලංකාවේ ජනගී සම්බන්ධයෙන් කතා කරන විට ප්‍රමුඛව කියවෙන නමක් ප්‍රමුඛව කියන තනක් ගුවන්විදුලි සංස්ථාවේ ජනගී ජනපරේෂණ ජන පරීක්ෂණ ඒකකය ජනකී පරීක්ෂණ ඒකකය සගුවන්විදුලේ තැටිපටිවල සංරක්ෂණය වෙලා තිබෙනා වූ ජනගී ජනනාදමාලා ජන සංගීතයන් මේවා ලංකාවේ සංගීතයට ඉදිරියේදී භාවිතා කළ යුතු වන්නේ කෙසේද භාවිතා කළේ කෙසේද යන පිළිබඳවත් යම් ආකාරයක කතා බහක් සහ මේ තිබෙන වැදගත්කම අද ඊළඟ මිවිතෙන් අපි ඔබට ගෙනද බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ නිර්මාණයන් හරහා ඔබ දන්නවා ලංකාවේ ජන සංගීතය විශේෂයෙන්ම ජන ප්‍රජාව අතරට ගෙන යාම සඳහා විවිධ ග්‍රාමයන්හි විවිධ දුෂ්කර පළාත්හි විවිධ ජන කණ්ඩායම් අතර තිබුණු ජනගායනා වෙන්න පුළුවන් එහෙම නැත්නම් සංගීතයන් වෙන්න පුළුවන් එය ජනප්‍රිය කරවීම සඳහා සහ ජනතාව අතරට ගෙන යාමට ඒ වගේම ලෝක ප්‍රජාවට මේ ලංකාවේ ජනගීය පිළිබඳව හඳුන්වා දීම සඳහා විශේෂ මෙහෙවරක් කරපු නිර්මාණවේදීන් සහ ජන පරේක්ෂකින් රසක් ලංකාවේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අතරින් සිද්ද ස්කුලතිලක මහත්මයා, මකුලොළුව මහත්මයා, රෝහණ බැද්දගේ මහත්මයා විශේෂයෙන්ම අපිට හඳුන්වන්න පුළුවන්. දේවර සූර්ය සූරසේන වැනි මහතුරු. අතරම වුණ ලංකාවේ ජනගී සම්බන්ධයෙන් විශේෂ මැදිහත් වීමක් කළ අය. සීදස් කුලතිල මහත්මයා 1940 ගණන්වල තමයි මේ ජන කී ඒකරාශී කිරීමේ කටයුත්ත ගුවන්විදුලියෙන් ආරම්භ කරන්න ගුවන්විදුලි ජනගී පරීක්ෂණ ඒකකයේ බිහිකිරීමත් එක්ක එවකට ගුවන්විදුලි සහ රාජ්‍ය අනුග්‍රහය පවා ලැබෙනවා. රාජ්‍ය අනුග්‍රහයෙන් ගුවන්විදුලි අනුග්‍රහයෙන් රාජ්‍ය අනුග්‍රහය තමයි අත්‍තරම. ඉතින් ඒ සඳහා ප්‍රතිපාදන පවා වෙනවා. ඔවුන් ගම්දනව් ත්‍රිසාරා ගොස් අවුරුදු ගාණක් තිස්සේ ඒවා පටිගත කරනු ලැබුවා. අදටත් අපි ඒවා තමයි මූලාශ්‍ර කොටගන්නේ විවිධ ජනගී ඇසුරෙන් විවිධ නිර්මාණ කරනවා සහ ජනගී පිළිබඳ අපි හොයලා බලනවා. ඉතින් ඒක වැදගත් වෙනවා. ඉතින් පසු කාලිනව ජනගී ඇසුරෙන් විවිධ නිර්මාණයන් ඉදිරියට ආවා. එහි ප්‍රමුඛතම පුද්ගලයා බවට පත්වන්නේ මම අර කලින් කිව්වා නාමයන් අතර සිදස් කුලතරග මහත්මයා. ඔහුගේ මගගත් මග ගිය සහ මගගත් අය තමයි පසු කාලීනව මේ ක්ෂේත්‍ර ඉදිරියට ආරවන බැද්දගේ සුරින් ටීම් ජයරත්නය මකුළුළු මහත්මයා ලයන් රන්වල එබිනාවෙන් අපිට මතක් වෙනවා වර්තමානයේදී මේ මේ මොහොතේදී සමන් ලෙනින් දක්වා ඒ කණ්ඩායම සමන් 50 පිටිය සහන්රන්වල මේ හැම දෙනක්ම දෙනෙක්ම මේ මග ගිය ඒ මුලින්ම පළමුවෙන්ම හදලා දුන්නු මගේ ගිය අය මම ගීත කීපයක් අද තෝරාගත්ත අතරම මේ ජනගී ඇසුරෙන් නිර්මාණය කළ හැකි ගීත කොතරම් ජනප්‍රිය වෙනවාද කොතරම් ජනප්‍රිය කළ හැකිද ඒවා අපේ රටේ මිනිසුන්ගේ ජානවල තිබෙන විදිහ සහ ජාන අපි ඒවා හඳුනා ගන්න විදිහ අපි ඒවට ආශක්ත වෙන විදිහ අපි බොහොම කැමතියි මේ නාදමාලා වලට මේ හඬ වලට මොකද අපේ ජානවල අපේ ඇඟේ අපේ ලේවල ඒවා තිබෙන හින්දා අපිට මුලින්ම ඇහුණු එවැනි ගීතයක් තමයි මේ ගීතය රෝහණ බද්දගේ සුරින් ගාන කරන මෙන්න මේ ගීතය තාමත්ම ජනප්‍රිය වුණු ගීතයක් දසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි Thank <laughs> you. දසමන් මලක්වගේ ප්‍රියං කරයි සුකොමලයි සුරංගනාවියක් මගේ අහිංසකයි රතක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා දෙන්නට සීන් සිනිඳු සලු නැත මට දෙන්නට ගේ දොර වතු පිටි නැත ගරු සරුවත යාන්තමත ඇත දිවිරක ගන්නට කවුද මගේ රත්තරන් හෙලෙනා මගේ රත්තරන් හෙලෙනා මගේ රත්තරන් හෙලෙනා මගේ රත්තරන් හෙලේන දසමන් මලක් වගේ පියං කරයි සුකෝමලයි සුරංජනාවේ අක් මගේ අහිංසකයි රතක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා වේනා පසු කරමින් මහා කඳු වැටියෝ විටි පාළු සුපුන් පිටි රබර් වතු බඩ වැටි කල් මුල් වල পায় පැටලි වැටි වැටි මතකයි හඳ පානේ කැන්දන් ආහැටි කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා දසමන් මලක් වගේ ප්‍රියන්තරයි සුකොමලයි උරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා අතම මෙයා එවකට මම අර මුලින් කිව්වා වගේ ලංකාවේ ගුවන්විදුලියේ CBC කියලා එවකට තිබ්බේ සිලොන් බ්‍රෝඩ්කාස්ටිං කෝපරේෂන්. CBC කින් ජන පරේෂණ ජන සංගීත පරේෂණයකකේ ප්‍රධානී බවට පත් වුණා වූ. ඊපසුම් ගම් දනව් වල ගිහිද්ද පැදී ජනතාවද ඉන්පසු විවිධ ගොවි ජනතාවද පතල්කම් කරුවන්ද මේ කී නොකී බොහෝ පිරිසක් සමග ඔහු පටිගත කිරීම කළා. ඒ වෙනි ඉතාම දුෂ්කර කාල සීමාව දැන් මගේ තමත් පහසු පරිගත කිරීම යන්ත්‍ර නෙමෙයි. අර හුව පරිගත කිරීම යන්ත්‍රත් කරේ ඉල්ලගෙන පයින් සතපුම් ගණන් පයින් ගිහිල්ලා තමගේ කණ්ඩායමත් එක්ක ඒක රැස්කරන කියලා මේ ජනගී පරිශ්‍රණය කරමින් ඒවා සංරක්ෂණය කිරීම සඳහා ඒවා පරිගත කරගත්තා. ඒක තමයි ඉතාමත්ම වැදගත් දේවල් බවට පත්වන්නේ අපිට පුළුවන් මේ හැරයක් අහන්න මේ අඳුරය CDS uh, 867 කියන තැටියේ තමයි uh, මේ පටියේ තමයි uh, පටිගතලා තිබ්බේ. අඳුරේ අතරම මේක මේ පටගත කරලා තිබෙන බලංගොඩ වැලිගපල කියන රාමෙන් මීට පෙර පූර්ව සතියේදී සමන් ලෙනින් සහෝදරයා සමන් ලෙනින් අපේ සංගීතවේදියා මේ වැඩසටහනට සහභාගී වුණා. ඔහු ඒ පිළිබඳ මතක් කළා. අතරම ඒ අඳුර එකතම ගායන වේදයක් වගේ මේ ගායන වේදයේ තිබෙනා වූ වටිනාකම් විශේෂතා ඔහු වඩාත් හොඳින් හඳුනාගත්තා මේ කුලිතලක මහත්තයා නිසා වඩාත් හොඳම දේ වුන් හොඳම දේවල් සංරක්ෂණය කළා. ඒ අතරින් ඒ තමත්ම වැදගත් අඳුරයක් විශේෂිත අඳුරයක් විදිහට තමයි උන් හඳුනාගත්තේ. අතර මේ මෙතුමන්ගේ සංරක්ෂණ කළ දේවල් එහෙම නැත්නම් එකතු කරගත්තු තොරතුරු ලංකාව විතරක් නෙමෙයි ජාත්‍යන්තර පවා ගෙවීමට ලක් කරලා තිබෙනවා. ඒ වගේම විශේෂ උදාහරණයක් විදිහට බර්ලින් සරසවි මේ සමුද්‍රഘോഷ විදිත ඇසුරෙන් නිර්මාණය වුණු සීපද පිළිබඳව පරේෂණ ඒවා සංරක්ෂණය කරලා තිබෙනවා. ඒ වගේම උතුරු ජර්මනියේ ජර්මනියේ කොලින් විශ්වවිද්‍යාලයේ කොලොන් විශ්වවිද්‍යාලය කියන තමයි ජනප්‍රිය විශ්වවිද්‍යාලයක් මේ විශ්වවිද්‍යාලයේත් මේ සංගීතයන් පිළිබඳව වාර්තාවන් එතුමන්ගේ වාර්තාවන් ඒ සංරක්ෂණය කරලා තිබෙනවා පරිශීලනය කිරීම උදෙසා. ඉතින් ලංකාවේ සංගීතය ජන සංගීතය යම් ආකාරයක ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට ලංකාවේ කියන්නේ පිටරටකින් අයෙකුට ලංකාවේ ජනගී පරිශ්‍රණ හොයනවනම් නැත්නම් ලෝකයේ ඉපැරණි ජනගී පිළිබඳ හොයනවනම් ඒ පරිශ්‍රණය තිබෙන්නේ ඇත්තරම මෙතුමන් මුල් කාලෙදී ඒකරාශ කරපුවා ඒවා පරිශීලනය කිරීමට ගුවන්විදුලියේ ගුවන්විදුලි සංස්ථාවේ තැටිපටි සංරක්ෂණ ගබඩාවේ අපි තමත් පරිශ්‍රමයට තියලා තිබෙනවා. ඒවා පරිශීලනය කරන්න පුළුවන් අයෙකුට අවසර අරගෙන ඇත්තරම මේ ඉතාමත්ම වටිනා දහස් ගණක් වූ ජනගී තැටිවල පටිවල ඔවුන් සංරක්ෂණය කළා තිබෙනවා. ඒ තමයි තම වැදගත් වෙන්නේ. ඊළඟ પરම්පරාවට මේවා මොකද භාවිත කරන්න කියන දේ තමයි ඊට වැදගත් වෙන්නේ. තවත් ගීතයක් මම තෝරගත්ත මේ ගීතත් බලන්න ඉතා ජනප්‍රිය වුණ ගීතය. මේ ගීතයේ තම් නිර්මාණය වගේම පද නිර්මාණය කළා තිබෙන්නේ සිද්දස් කුලතිලක මහත්මයා. නිලා වික්‍රමසිංහ ගායන මේ ගීය. Thank you. ඒකෙදි තමත්ම ජනප්‍රිය ගීතයක්. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ මේක මේ සිරිස් කුලතික මහත්මයා රචනා කරලා තම නිර්මාණය කළා. ඔහුගේ යගේ පිළිවන් දන්න හැබැයි ලංකාවේ පෙර පාසල්වල පාසල්වල මොනතරම් මේ ගීතේ ගායනා වෙලා ඇද්ද? මොනතරම් වතාවක්? ලක්ෂ වතාවක් විතර ඊටත් වැඩි වතාවක් ඕනනම් මේ ගීතේ ගායනා කරලා ඇති. මේ ගීතවලට පුංචි දරුවෝ නටලා ඇති, ලොකු අය නටලා ඇති. පෙරහැරවල හැමතැනම නටනවා ගායනා. හැබැයි ඒක සීදස් කුලතික මහත්මයා නිර්මාණය කළ ඔහු තනු නිර්මාණය කළ ගීතයක් කියලා කවු බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අතිබහුතර දන්නේ නැහැ කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් ඒක උන්ගේ වැරද්දක් නෙමෙයි. ඒක සමස්ත මේ අධ්‍යාපන පද්ධතිය සහ මාධ්‍ය ඇතුලේ මේ අපි හැමෝම අඩුවෙඩි වශයෙන් බාරගත යුතු වැරද්දක්. ඉතින් ඒ නිවැරදි කිරීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන් මේ කුලතිලක මහත්මයා මග ගිය අය බොහෝ දෙනෙක් ලංකාවේ ඒ කාර්යය තවමත් නිරත වෙලා ඉන්නවා. දන්නා තරමින් සෞන්දර්ය විශ්වවිද්‍යාලය ක්‍රම සෞන්දර්ය විශ්වවිද්‍යාලය වෙනම මේක කැක්ටන් ජන පරිශ්‍රණ ඒකකයේ ඒ අධ්‍යයන ඒකකයේ සිද ස්කුලතිලක මහතාගේ නමින් තමයි හැඳින්වෙන්නේ. ඔයතරම්ම විශිෂ්ට සේවා කරපු ජනගී පරේෂකෙක් ලංකාවේ සංගීතය පිළිබඳ පරේෂකෙක් පරේෂකෙක්ට ලේසික් පරේෂකෙක් වෙන්න බෑ අපි තොරතුරු හෙව්ව පළියට පරේෂකෙක් වෙන්නේ නැහැ ඒවා පිටපත් කළාට පොත් ලිව්වට ඒව පරේෂකෙක් වෙන්නේ නැහැ වෙනම ක්‍රමවේදයන් අනුගමනය කරමින් ඒ තාමත්ම ක්‍රමානුකූලව කළ පුද්ගලෙක් තමයි කුලතිලක මහත්මයා මේ මේ මම තවත් තෝරගත්ත අපේ ගුවන්විදුලියේ තටිපට්ටි ගබඩාවෙන් HSS 7420 කියන පටියෙහි මම ඔබට මම මේ පටි තැටිපටි කියන්නේ තැටිවල සමහර දේවල් පටිගත කරලා තිනවා පටිවල උදාහරණයකට කැසට් පටි කියනකොට මේ කැසට් පටි වගේ විශාල ප්‍රමාණයේ පටි එක මට පෙන්වන්න විදිහක් නැහැ එවැනි පටි තිබෙනවා මේ පටි හඳුන්වන නම් තිබෙනවා CDS HSS මේ වෙනි ආකාරයේ ඉතින් එවැනි පටියකින් තෝරාගත්තු මේ දරුණ ඇලවිල්ලා දරුණ ලැබිල්ලක් තමයි මේ. තාමත්ම වටින මිනිමුතුමෙන් වටින දේවල්. ඉතින් ඒවා කොහොමද අපේ ඊළඟ මේ પરම්පරාව නැත්නම් මේ પરම්පරාව තමන්ගේ නිර්මාණකාරයන් සඳහා යොදා ගන්න කියන එකයි වැදගත් වෙන්නේ. ඒසේ කරනවාද යන පිළිබඳ ප්‍රශ්නයක් කරමින් ඉන්න අය තියෙනවා. ද උදාහරණයකට ඉන්දියාවේ මහා නිදානයක් වගේ සංගීත ආකාරයක් තිබෙනවා. ඒ සංගීත ආකාරයෙන් ඔවුන් විටින් විට ඔවුන්ගේ නිර්මාණයන් සඳහා අලුත් પરම්පරාව නිර්මාණ සඳහා යොදා ගන්නවා. ඒ රහමන් ගත්තම ඔහුගේ නිර්මාණයන් සඳහා ගොඩක් වෙලාවට මූලික වුණේ ඔවුන්ගේ පැරණි සංගීත ක්‍රමවේදයන් ඒවයේ නාදමාලා. ඒවා අලුත් විදිහට මුළු ලෝකෙටම ඔහු බෙදා හරින මුළු ලෝකෙටම ඔහු නිර්මාණය කරන හැබැයි ලංකාවේ එහෙම වෙනවද? මේවෙන් ගත හැක්කක් තිබෙනවා නම් ඒවා කොහොමද ගන්න කියන එක සම්බන්ධයෙන් මම දන්නේ කතා බහක්වත් තිබෙනවාද කියලා ඇති හුදකලා කතා බහ හුදකලා උත්සාහයන් තිබෙනවා. ඉතින් ඒවා ප්‍රමාණවත් නැහැ කියලා අපි හිතන්නේ. දැන් මකුළුළු මහත්තයා ගන්න මකුළුළු මහත්මයාම පොත් කීයක් ලියලා තිබෙනවද? ගැමිගී පිළිබඳව හෙළගී මග යන වෙන පොතක් ඉඳලා තියෙනවා වගේම හෙළගී මග පොත් කිහිපයක් අභිනව මූලිකගී ඩාන්ස් ඔෆ් ශ්‍රී ලංකා කියලා ඉංග්‍රීසි භාෂාවෙන් ගැමිගී ඒ වගේම මේ ගීත පිළිබඳව සහ ජනගී පිළිබඳව හු පොත් ලියන ඒවා දන්නවද දන්නෙත් නැහැ සංගීතය පිළිබඳව හදාරන හොයන අය කෙසේ වෙතත් ළමේ මාතෘ භූමියේ මේ මව්පොළවේ සංගීතය කවුරු හරි හදාරනවා මම විශ්වාස කරන්නේ මේ ජනගී පිළිබඳවත් හොයලා බලන්න අවශ්‍ය ඒවා දැනගත යුතුයි. ඕන් කළ කීදා පිළිබඳව හොයාගත යුතුයි කියලායි. එහෙම වුණොත් හොඳ මගක් හොයාගන්නත් පුළුවන්. ඒක අමතක කරන්නත් එපා. එහෙම මගක් හොයාගත්තු කෙනෙක් තමයි සමන්රණින් කියන්නේ. උදාහරණයක් විදිහට ඔහුගේ ඔහු මේ මෑතකදී නිර්මාණය කරපු ගීතය තමයි අඹුඩේ ගීතය කියලා මේක ප්‍රසිද්ධ වුණේ. අඹුඩේ කියපුවන් hina හයනන්න පුළුවන් දැන් ආයෙ නමුත් අඹුඩේ කියන්නේ hina හයන දෙයක්වත් නෙමෙයි අඹුඩේ කියන්නේ අපේ ඉස්සර අපි අඳපු ඇඳුමක්. අඹුඩේ තමයි ඇන්දේ. විශේෂයෙන්ම කුඹුරු වැඩ කරනකොට, එලි පහලි වැඩ කරනකොට අඹුඩේ තමයි ඇන්දේ. මේ ගීතේ පවණක් මිලියනයටත් එහා ලක්ෂ 14ක් විතර බලලා තියෙන දෙක ජනගී ඇසුරෙන්, වස් කවි ඇසුරෙන්, වස් කවිනේ වස් කවි ඇසුරෙන් මේ නිර්මිත ගීතයක්. අතර වස් කවි නෙමෙයි. නමුත් වස් කවි ඇසුරෙන් නිර්මාණය වුණු ගීතයක්. මේ ගීතේ රසයට ලංකාවේ බොහෝ දෙනෙක් වහ වැටුණා. මම හිතන්නේ YouTube වලින් විතරක් පමණක් ලක්ෂ ගාණක් බැලුවා. මිලියන දෙකට ආසන්න ප්‍රමාණයක්. ඊට වඩා ප්‍රසිද්ධ මාධ්‍ය තුල සහ අනිකුත් Facebook විවිධ සමාජ මාධ්‍ය තුලේ මිලියන ගාණක් මේ ගීතය රසවින්දා. ඉතින් ඒ අපි හොයන රසයක් තමයි තියෙන්නේ. ඒ ගීතය හමු අපි දැන්. මේ ගීතය දේශාන් කීර්තිසර තමයි සහෝදර තමයි මේ ගීතය තනු දේශාන් පතිරත් සමාන දේශාන් පතිරත් තමයි මේ ගීතය රචනා කළේ වචන එකතු කරේ සන්නාදවත් කරමින් ගායනා කළේ සමන් ලෙනින්. දිගට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා දුන්නුතේ එකට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ බුලත් හෙප්පුව බිම පෙරලියම් කොයිතරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැටට පෙනියා කොයිතරම් ලස්සන වුණත් ඌට මහ වස කැටට පෙනියා උරේ පම්පෝරි දොඩවන අම්මගේ කට වචන දිලියන් කැප් හැදිලා ආතම්මට වාත පිට තරගයට කිපියන් අයියා පඬිතයා වෙලාවට හොෙන්නට වාහනේ කැඩියන් නොකල හින්දා වැරද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියා මකුළු දැල් නැන්දම්ම දැසට කිතුල් මල් වාගේම පෙනියන් නොහොබිලා හරුපයක් කියවි කාගේ හරි හිත තදට රිසියම් මකුල එහෙනම් තීන්දුයි දැන් කියොතින් හොර කපුව එසැනින් අලුත් නෑකන් සබා මැද්දේ අනේ ඕකගේ සරම කැටියා අම්මගේ අත වචන කිලියම් තාත්තට වෙන වැඩක් නැතියම් කාගේ හරි හිත තදට විදියම් අනේ ඕ කගේ සරම කැඩියම් මොකක් හරි හේතුවක් හින්දා අමුදේ අමතක වෙලා තිබියම් දුන්නේකට සීනි වෙනුවට කලපු ලුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ උලත් හෙප්පුව බිම පෙරලියා ඔය තරම් ලස්සන වුණත් මට ඌට මහ වසකටට පෙනියා ඔය තරම් ලස්සන වුණත් ඌට මහ වසකටට පෙනියා ඔය තරම් ලස්සන වුණත් මට ඌට මහ වසකටට පෙනියා ඇත්තට මේ ගීතය තාමත්ම ජනප්‍රිය වුණ ගීතයක්. මේ ගීතය මම අර කලින් කිව්වාගේ මිලියන ගාණක් රස විඳපු ගීතයක්. ඒ ගීතේ අපිට වස් කවියක් කියලා වස් කවියක්ම නෙමෙයි නමුත් වස් කවියක් වගේ තමයි මේ මේ මේ ගීතය. ඒතර වස් කවි කියීමේ සම්ප්‍රදායත් එක්තරා විදිහක මේ අර අපි හිතන්නේ අපේ කේන්තිය අපේ ආවේගයේ පාලනය කිරීම සඳහා යොදාගත්තු උපක්‍රමයක්. අපි දැන් මෙවැනි දෙයක් වුණොත් එහෙම මේ කාලෙන් මොකද වෙන්නේ? අපි උදාහරණයක් හිත මේ කාලෙන් තරුණයක් හෝ තරුණෙක් පෙමින් බැඳෙනවා. ඔවුන් ඊට පස්සේ ආදරෙන් ඉන්නවා. ඡායාරූප ගන්නවා. හ්ම්. එතනින් එහාට තවත් දැ. ඉතින් මේ සම්බන්ධතාව බිඳුනා මොකද වෙන්නේ? සියලු දේවල් සමාජ මාධ්‍ය ඇතුලේ සංසරණය වෙනවා. එහෙම නැත්නම් පීයක් අරගෙන ගිලා ඇනලා දාලා මරනවා. මේක තමයි වෙන්නේ. හැබැයි මේ ජන කවියෙන් මේ මේ වස් කවි වලින් පවා මිනිසුන්ගේ කේන්තිය ආවේගයන් පාලනය කරනවා. වස් කවියක් කියලා බොල් ගෙඩියක් ගහලා නැත්තම් ගම්බිස්ටයක් හරි අමරලා ඒ කේන්තිය පාලනය කරගෙන ගිහිල්ලා මරන්න ගියේ නෑ. ඒක අපි දන්නේ වස්කල් කුම ඇත්තටම වදිනවද නොවදිනවාද කියලා. ඒ වෙනමම කාරණයක්. එහෙමයි කියලා අපිට කියන්න බෑ. එහෙම නෑ කියලා කියන්න බෑ. නමුත් ධම්මාකාරයක අපේ ආවේගයන් පාලනය කිරීම සඳහා යොදාගත්තා. ඉතින් මේ ජන ගීවලට ජන කවි වලට ජන කවි පැල් කවි කියන්නකෝ. එහෙම නැත්නම් පාරු කවි, පතල් කවි. තමන්ගේ විඩාව, කාන්සිය, තමන්ගේ ආතතියන් පාලනය කර ගැනීමට ඒවා ධම්මාකාරයක අපිට වෙනා වූ ආවේගයන් පාලනය කර ගැනීම සඳහා සංවේදනාවන් පිළිබඳව තා හොඳ ප්‍රවේශයක් හොඳ ඒවා ගායනා කිරීමෙන් ලැබුවයි කියලා අපි විශ්වාස කරන අපිට හිතෙන්නේ. ඉතින් මේවා ඉතාමත් වැදගත් දේවල්. මම තොරගත තවත් වැළපුම් ගියක්. අපේ වැළපුම් කවි ඇතර මෙය. මෙයත් කුලතරක මහත්තයා දවස්වල ගිහිල්ලා හොයාගත්තු දේවල් HSS 40 74 20 කියන පටිය තමයි මෙය අඩංගු වෙලා තිබුණේ. අයියෝ ප්‍රිය ශ්‍රාවකී මේ බලන්නේ ඒ ජනක ගායනයේදී ඇත්තරම මේ වැලතුන්ගියක්. ඇත්තරම දැන් වැලපෙනවා වගේ තැනකදී අර අපි අපි අඬනකොට අපි වැලපෙනකොට අපේ අපේ හැසිරෙන විදිහ අපේ කපුවෙන් හුස්ම එන විදිහ කියලා අන්න ඒ වගේ ඒ වගේ ඒත් ගායනයක් විදිහට තමයි මේ ගීතය ඇතුළේ මේ ජන ගායන ඇතුළේ තිබෙන්නේ. මම හිතන්නේ ඊටාත්ම මිහිරක් අපිට දෙනවා මේවා දැනගෙන රස විඳොත් දැන රස විඳීම තමයි ඊට වැදගත් වෙන්නේ. නොදැන රස විඳීම මේ අපිට ඕන තරම් මීට කලින් ඔබටත් ඇහලා ඇහිලා ඇති. නමුත් ශ්‍රවණය වෙලා ඇති. නමුත් අපි ඒවා දැනගෙන අහනකොට තමත් වෙනස් ආස්වාදයක් අපිට ලැබෙයි ලැබිය හැකි. මේ ගීතයත් මේ ගීතය මේ ලයන් රන්වල මහත්මයා තමයි මේවා සංගීතය සංයෝජනය කළේ. වසන්තා මధుරංගනි කියන ගායිකාව තමයි මේ ගීතය ගාන කරන්නේ. මේ මේ ගීතේ රස විඳින්න. මේ බඹර කැපිල්ල බඹර කැපිලි. එහෙම නැත්නම් බඹර ගී ඇසුරෙන් නිර්මිත ගීතයක්. Thank you. ඇත්තටම මේ ජනගී ජනගායනා කොහොමද අපි මිනිස් අතරට ගෙනියන්නේ? එහෙම නැත්නම් අලුත් પરම්පරාවට මේ මේ මොහොතේදී මේ රටේ දරු පරපුරට මේව කොහොමද ඔවුන්ට ඍසි විදියට අහන්න දෙන්නේ කියන එකත් වැදගත් වෙනවා. ඕනෑම දෙයක් ඔවුන්ට අවශ්‍ය විදියට දුන්නොත් තමයි මේක නිර්මාණශීලීව දුන්නොත් තමයි ඔවුන්ගේ කන් වලට යන්නේ. එහෙම නැත්නම් ඔවුන්ගේ මනසේ මේක පැලවෙන්නේ. කන් වල ඇතුලේ පැලවෙන්නේ. ඉතින් එය මේ මොහොතේදී සංගීතය පිළිබඳ අධ්‍යයනය කරමින් ඉන්න අයට ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ උන්නතය තමයි මේ කාර්යය තිබෙන්නේ. මොකද මාධ්‍ය විදින් විදිහට අපිට මේ හඳුන්වා දෙන්න පුළුවන් මේ ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒවා පරේක්ෂණයට ලක් කරමින් සංගීතය පිළිබඳව කියවීමක් නිරත වෙමින් ඒවා ජනගත කිරීම ඉතා වැදගත් වෙනවා. මොකද අපට ආවෙන එක තමයි මේවා. අපි ඉන්දියානු සංගීතය පිළිබඳ කතා කරාට ඉන්දියානු සංගීතය අපේ ගීත සහ ගීතවල අතිබහුතරක් තිබුණාට එහෙම නැත්නම් රොක් සංගීත වෙන්න පුළුවන්, ජෑස් වෙන්න පුළුවන්, බ්ලූස් වෙන්න පුළුවන්. මේ සංගීතයන් පිළිබඳ කතා කරන ඒවා හැමදැක්ම තියෙනවා. ඒ ලෝකේ හැමතැනම තියෙනවා. හැබැයි මේක තියෙන අපේ රටේ විතරයි. ඉතින් මෙයත් ඒවත් එක්කම ඉදිරියට ගෙන යාම තමයි වැදගත් වෙන්නේ. ඒවා පරිශ්‍රයට ලක් කරමින්. ඉතින් එහෙම පරිශ්‍රයට ලක් කරපු පුද්ගලෝ කණ්ඩායමක් වෙන උදාහරණයක් විදිහට අපි දැන් කලින් කිව්වා වගේ පෙර පරම්පරා පූර්වජීන් කුලතිලක මහත්තයලා මකුලලු මහත්තයලා රන්වල මහත්තයා බැද්දගේ මහත්තයා මේ හැමෝම ඒ වගේ මුල් පුරුක් වුන් තමයි මේවා ඉදිරියට රැගෙන ආව. ඉතින් ඊළඟ પરම්පරාවත් ඇත්තම ඒවා යම් ප්‍රමාණයක හරි ඉස්සරහට ගෙන යනවා. උදාහරණයක් විදිහට තරුපති මුණසිංහ වෙන්න පුළුවන් ඒවා. ඔහුගේ පියාගේ දදාභාෂයත් ඔහු අලුත්ම પરම්පරාවේ මේ මේ ජනනාදමාලත් උපයෝගී කරගෙන අලුත් මඟක් යන්න උත්සාහ කරනවා. තොරසහන් රන්වල වෙන්න පුළුවන්. සමන් ලෙනින් විය හැකි. ජනමත් වරකාගොඩ. ඔවුන් දර්ශනවන් දිසානායක පවා ඔවුන්ගේ සංගීත නිර්මාණ වලට මේ ජනහඬ ජනනාදමාලා යම් ආකාරයක උපයෝගී කරගන්න ආකාරයක් දක්න ලැබෙන ඉතාමත් වැදගත් මේ ගීතය. මම තෝරගත්තු මේ ගීතයත් ඒ ඒ හඬ සහ ඒ නාදමාලාවන් ඒ අපිට දැනෙන ප්‍රවර්ගී ගීතයක්. බණ්ඩාර ඇහලිගොඩන්ට මේ වචන එකතු කරන්නේ රචනා කරන්නේ තම නිර්මාණය කරන්නේ තරුපති මුණසිංහ. ඔස්සේ මුණසිංහත් එහෙම තමයි මම කව. ඔස්සේ මුණසිංහ නම මට අමතකුණා. මගේ අරුණ සමා වෙන්න. ස්විමුණු සිංහනුත් ලංකාවේ ජනනාද මාලාවන් එකතු කරගෙන ඒවා ගීතයට ගේන්නේ කොහොමද කියලා පරීක්ෂණ කරන්න තුණු හොඳ සංගීත පරීක්ෂකෙක්. ඒතර මොහුගේ පුතත් එවැනි පරීක්ෂකෙක්. මේ නිරෝෂණ නිරෝෂ විරාජිනි ගාන කරන එවැනි ගීතයක්. තව වෙනට 10ක් කාලයක් ඉතර තිබෙනවා මේ මම අර කලින් කිව්වනේ ලයන් රන්වලන් පිළිබඳ හුත් ජනගී පිළිබඳව මේ පරේෂණ කළ ඒවා නවම ආකාරයෙන් ජනගත කරන්න උත්සාහ ගත්ත විශිෂ්ට සංගීතවේදියෙක් මට මතකයි 2000 වර්ෂයේදී මම ඉගෙනගත්තු පාසලට මම එතකොට උසස් පෙළ ඔහු පැමිණියා ඌට කලින් දවසේ අපේ සාහිත්‍ය උළෙලට පැමිණියේ ගුණදාස අමරසේකරයන් පසු දවසේ ඇත්තටම ආවේ ලයනෝ රන්වල මහත්මයා ඔහු සහ ඔහුගේ කණ්ඩායම ඉදිරිපත් කළ ඉදිරිපත් කිරීම මට තාමත් මතකයි එයින් අපි මොනතරම් ආශාවයක් ලැබුවද කියලා. ඒ මතකය මට මේ වෙලාවේ සිහිපත් වෙනවා. කෙසේ වෙතත් ලයන් රන්වලයන්ගෙන් පසු සහන් රන්වල යම් වැඩ කොටසක් සිදු කරමින් ඉන්න මේ ජනගීය ජනගීය ඇසුරින් නිර්මාණය වන්නා වූ නිර්මාණයන් ජනප්‍රිය කරවීම උදෙසා ජනතාව අතර ගෙන යන ලුම් පුංචි પરම්පරාවක් හදමින් ඉන්න පුංචි දරුවෝ බොහෝ ප්‍රමාණයක් ඉන්න උත් එක්ක වැඩ කටයුතු කරමින් අපි ඒක දකිනවා. මේ නිදහස් මන්දිරයේදී ඔවුන් ශනිදා දිනයන්හි නොමිලේ මේ ගීත ප්‍රසංග පවත්වනවා ජනගී ගාන දරුවන්ට හුරු කරන එවැනි වැඩසටහන් යනවා. ඉතින් ඒ තාමත්ම වැදගත් වෙනවා. මේවා ඉදිරියට ගෙන යාමේදී. ඒත් අපි මතක් කළ යුතුයි. මා මේ කියන්න විශේෂ හේතුවක් තිබෙනවා මේ සමන්දෙනින් එහෙම නැත්නම් සහන්වන්වල උන් ඉදිරියේදී ඔබ හමුවට පැමිණීමට නියමිත බවත් මම ඔබට ඉඟියක් කොට දෙනවා මේ ළඟ මිවිතේදී. මොකද අපේ પરම්පරාවේ වැඩ කරමින් ඉන්න අය පිළිබඳවත් අපි කතා කළ යුතු නිසා. මේ ගීතය රචනා කළේ සුනිල් සරත් පෙරේරා මහත්මයා. ඔහු රචනා කළ වෙනස් ආකාරයේ ගීතයක්. හැබැයි මේ ගීතය සංනිර්මාණය කළේ සහන්බන්වල ආත්මාලීනගේ සහ සහන්බන්වල අතුරු කණ්ඩායම තමයි මේ ගීතය ගායනා කරන්නේ. මර ජනගී ඇසුර ඒ ඒ වචන ඒවා කොහොමද ඉදිරියට ගෙන යන්නේ කියලා පරීක්ෂණාත්මක නිර්මාණයක්. වැඩි පෘතුගීසි ලන්දෙසින් සමග ඉංග්‍රීසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ යොක්සට ඇරි පෘතුගීසි ලන්දෙසින් සමග ඉංග්‍රීසි සිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ

ගිය තොන් ජුවන් වගේ රූකඩ අන්තලයි කලින් කලමේ රට යටත් කලේ රට යටත් කලේ මින්දගම් මිඩම් පුදකර නාම්ගු නාමයෙන් පුතකර ගැතුබ කරන් සුද්දන් රට යටත් කලේ ගැතුබ කරන් සුද්දන් රට යටත් කලේ සුද්දටත් ඇවිත් පුදකින් ලන්දකින් කමද ඉංග්‍රීසිංහලේ බලේ අල්ලන්නට සටන් කළේ උංගව් බලය හමුවේ චෝලයි පවා කරපු මේ තමයි අපේ ඉතිහාසක කතන්දරේ උගත් දොයිලගෙත් කූට වූ උපා නොම දැන ජීවිතමත් එදා උඩරට අත්දනුත්කලේ අන්තරාසියක් ආවද දේශේ උතුම් නිදහස දන්තදා සමිදුරකදේ රත්තරන් පුතේ දන්තදා සමිදුරකදේ රත්තරන් පුතේ දෙදක් ඇවිත් getilandesin sonunu ilmisisin Hılı balı Allah nete satar gale Dungau balı hamue çole Pava perdune tamay abe İtihasık katandere අද මීළඟ මේ විත අපි වෙන් කළේ ජනගීය පිළිබඳව ඉතාමත් පොඩි කතා බහක්. ඉතාමත් පුංචි. පැයක් කියන්නේ අපිට හිතන්නවත් බෑ ජනගීය පිළිබඳව මේ මේ මේ වෙලාවෙන් කතා කරන්න පුළුවන් කියලා. කෙසේ වෙතත් අපි අලුත් මාර්ගයක් හොයාගන්න අවශ්‍යයි මේ ජනගී ජනගත කිරීම පිළිබඳව, ජනප්‍රිය කළවීම පිළිබඳව. එහෙම නැත්නම් අලුත් પરම්පරාවට මේ પરම්පරාව ජනගී ඇසුරින් යම් යම් යම් නිර්මාණ ඒ වගේම මේවා අපේ ඉදිරියට ගෙන යුතු අපේ වටිනාකම් පිළිබඳව ඒ වටිනාකම ජනතාවට අවබෝධ කර දීමට ප්‍රභවීර සූර්ය මට නාද සංකල්පයෙන් එක්ුණේ මම හිමානන්ද රාජපක්ෂ මේ ළඟ මේ විතෙන් අපි ලබන සතියේත් හමු වෙමු ඉදිරියේදීත් අලුත් වෙනස් වැඩක් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන ඔබෙන් සමු ගන්නවා නිලක්ෂ හැලපිටිය සමග සමාන වෙමින් මේ අත් ජනගී තමයි මේ ජනගී වලට වඩා ඇත්තටම මේ මේක අපේ ගීයක් කිව්වොත් ඒත් නෙවෙයි සුබ දවසක් විසි එකම ගලපලා රාහු කාලේ පන්නලා හොඳම නැකතට ඇඳලා නිලමක අහලගන් හතම හොල්ලලා ලෝන් ගහලා මබුල් කාලා මංගෙනවා ගෑනියෙක් මංගෙනවා ගෑනියෙක් කටින් රට පට පතල පිටුවා ඉතින් ලස්සට කොඩිය දැම්මට නැත්ත පස්සේ හැංගලා පූස වගේ අපේ මහගෙදර පින්න බැස්ස පිරිමියෙක් පින්න බැස්ස පිරිමියෙක් මිනිහා ආවද ඇවිත් කෑවද කාලා නෑවද නාලා කෑවද දැකලා නෑ මං හොයනවා ඒ වුණත් මඟ හරින්නේ නෑ අර හින්දි ටෙලි ටික බලනවා නොදැන හිටියට පිරිමි ටිපිකල් ගෑනු ප්‍රීඩම් හොයනවා romantic than හැඟපත රිදෙනවා මොකද්ද කිව්වේ ඇහුණා ආ නෑ මේ මේ අපෙත් ඇඟපත රිදෙනවා ආ ඒක මිස මට ඇහුනේ වැඩ ගුණ හරපෑ මාසෙකට දෙතරකට අඩු නෑ සැලුන් ගානේ දුබනවා උලන් හුණු තලි පිටින් ආවම පාට වැටෙනවා හිතනවා සරම ගලවපු බලලු බිමටට තුවා ඇඳ උඩ දානවා මමත් මගේ කට ඇරියොතින් ඔය ගෙදර වියදම් සල්ලි මත්තෙම නැහෙනවා හරකවාගේ මං ඉවිදටයි හවසටයි යෝටි කරනවා පුතුම කැපවීමකින් ඉරිදට වැඩට කඳ තාම මගේ මේ පපුව ඇතුලේ ගලනවා හොඳ දරුවෝ පල පල ගෙදර වැඩ පල කොහොම හරි මං කරනවා එව්වා දන දන එව්වා දැක දැක ආඩපාලිම කියනවා දෙන්නකින් අපි කවුරු කෙරුවත් වැරදි මං සොරි කියනවා අදත් වෙනසක් නෑ ඉතින් සොරි වරද මං පිළිගන්නවා හටි ලව්වයි පතරොස් වෙනවා බඳගෙනම අත්පා ඉන්න විටදිත් ගිරිය පුප්පා ඈබනි අඩි පොළොවේ හප්පා ගෑනු ගෑනුම තමයි අප්පා මේ පොඩක් මෙහෙ එනවද දබර කොයි කාගේ කාගෙත් කිවල් වල නම් කියනවා පතයි දෙනකන් තමයි ඕවා ඕ මත අඬ ගහනවා මේනවා මමනිකේ මේනවා ඔන්න මට අද ඔයාගෙන් අතින්ම පයින් කවන්න ඕනේ හරිද මකුලා ගෑනු ගෑනුම තමයි අප්පා